ඉන්දක මහත්මයා ස්වාමීන් වහන්සේ කෙටි ප්‍රශ්නයක් අහන්න තියෙනවා අර කලින් Zoom එකේ ප්‍රශ්නේට අදාළව මගේ කාලයකට කලින් මගේ භාවනා කරන යාළුවෙක් කිව්වා එයා මුල් කාලේ යෝගාවචරයක් නැතුව ඒ කියන්නේ උපදෙස් දෙන කෙනෙක් නැතුව භාවනා කරා මේ එතකොට ඒ කියන්නේ මට පැහැදිලි කරේ ගුරුවරයෙක් ඉන්න එක හොඳයි කියලා භාවනා කරන එක පැහැදිලි කරන්න තමයි කිව්වේ එයාගේ අත්දැකීම. එයා මුලින් අසුබ භාවනාව කරාලු කාලයක්. එයා දන්න විදියට තනියෙන් ගුරුවරයෙක් නැතුව. ඊට පස්සේ එයාට අර අර සූම් එකේ මහත්මයා කිව්වා වගේ අත්දැකීම් වගේක් එන්න ගත්තලු. ඒ කියන්නේ ඔක්කොම අපිරියයි පොඩි දෙයක් වුණත් නිකන් එපා වෙන නිකන් ඔක්කොම නරකට පේන වගේ පැත්තකට ගියා කියලා. ඊට පස්සේ ඒ වගේම එයා ඊට පස්සේ උත්සාහ කරාලු මේ මෛත්‍රී භාවනාව කරන්න. මෛත්‍රී භාවනාව කරලා එයාට ටික කාලයක් යනකොට වෙන ප්‍රශ්නයක් ආවලු අර නිකන් ඇවිදිනකොට කුඹි පෑගෙනකොට පව් ඒ වගේ නිකන් ඒකෙත් අන්තගාමී පැත්තකට ගියා කියලා. ඒ කියන්නේ මේ වෙන වෙන ඒ කියන්නේ යෝගාවචර කෙනෙක්ලු එයාට පැහැදිලි කරලා දුන්නේ බුදුරජාණන් වහන්සේත් වැඩියා. එතකොට උන්වහන්සේ දන්නවා උන්වහන්සේ වඩිනකොට මේ කුඹිය පෑගෙනවා කියලා. උන්වහන්සේ ඒක මේ ඒ ඒ தත්තට ඒ කියන්නේ කූඹිය බේර බේර ඇවිදින්න උත්සාහ කරේ නැහැ කියලා වගේ පැහැදිලි කිරීමක්. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් හාමුදුරනේ මට අතරාද්දි. ඔව්. කියන්නේ දැන් ඔය කියන්නේ භාවනා කරලා පිස්සු හැදුනා කියලා භාවනාවෙන් කවදාවත් පිස්සු හැදෙන්නේ නැහැ. ඒ භාවනා උපදේශය ඒගොල්ලෝ වැරදි විදිහට පුහුණු කරනවා. ඒ කියන්නේ දැන් අපේ රේවකණ මහානායකහරු පැහැදිලි කරනවා කවදාවත් භාවනා කරලා මානසික රෝගියෙක් වෙන්න එයාට මුල ඉඳලා මේ මානසික රෝගී තත්ත්වෙ තියෙනවා. උදාහරණයක් ඇටියට ගත්තන් පස්සේ දැන් mental disorders කියලා ඒගොල්ලෝ වෛද්‍යවරයෙක් විසින් හඳුනා ගන්න අවස්ථාවට කලින් එයාගේ ඒ වැරදි චින්තනයේ තියෙන දුර්වලකම උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අනිත් අය සැක කරනවා නම් ඒ සැක කරන ගතිය එයාගේ මුල ඉඳලම තිබිලා තියෙනවා. හැබැයි යම් අවස්ථාවක තමයි මේක පුපුරලා යන්නේ. එතකොට එහෙම නැත්නම් එයාගේ යම්කිසි බීතිකාවක් තියෙනවා නේද? ඒක මුල ඉඳලම වර්ධනය වෙලා තියෙන. ඒක යම් අවස්ථාවක තමයි ප්‍රමාණය අතික්‍රාන්ත අන්න ඒ වගේ මේ මේ මානසික රෝග කියන ඒවා මූලික ගති ලක්ෂණ චින්තනයේ තියෙන දුර්වලකම් වැරදි වැරදි විදිහට අගතිගාමීව දේවල් ගැන හිතන ගතිය. ඒවා ඒගොල්ලෝ ගාව තියෙනවා. යම් යම් ප්‍රමාණවල. හැබැයි එයාට ඒක වර්ධනය වෙන්නට සුදුසු ක්ෂේත්‍රයක් ලැබිච්ච ගමන් වේගෙන් ඒක වර්ධනය වෙනවා. ඒතර භාවනා කරන්න කියලා ලෝකේ අනිත් වැඩවලින් නිදහස් වෙලා වෙනම තැනක වෙනම මනෝභාවයක තනි වුණාට පස්සේ අර එයා ස්වභාවිකව වැටෙනවා එයාගේ අර සුපුරුදු මානසික ඇබ්බැහි වලට. ඒ වැටෙන පස්සේ ඒක දිග වේගෙන් යනවා. ඒ ගියාට පස්සේ එතකොට එයා අනිත් අය දකින්න මෙයා භාවනා කළා. එයාත් හිතන්නේ එයා භාවනා කරනවා. ඒක භාවනාවේ දියුණුවා කියලා. අන්තිමට මහා විකෘතියක් වෙලා තමයි නවතින්නේ. එහෙම හම්බුනේ. ඒ කියන්නේ එහෙම එහෙම හිතවිලි දිගට දිගට වර්ධනය වෙන්න පුළුවන් නේද? එක දිශාවකට. ඒ එයාගේ අර අගතිගාමී චින්තනය. ඉතින් එහෙම එහෙම ගියොත් ඕනම එකක් පටලවා ගන්නට පුළුවන්. ඒ නිසා තමයි ගුරුවරයෙක්ගේ උපදෙස් ගන්න කියන්නේ විශේෂයෙන් ඔය සමත භාවනාවේදී දර්ශනාවේදී විදර්ශනාවේදී ප්‍රඥාව තියෙනවා නම් ඉදිරියට යනවා නැත්නම් ඉතින් ඔහෙ එකක් වටේම කරකී කරකී ඉන්නවා මොකක්වත් දියුණුවක් නැතුව. එතන විදර්ශනා භාවනාවේදී අපි අපේ මනස තාක්ෂණික වශයෙන් වෙනස්කම් වලට භාජනය කරන්න තියෙන දේ තේරුම් ගන්නයි උත්සාහ කරන්නේ. සමතේදී එහෙම නෙවෙයි යම් යම් ආකාරයෙන් අපේ මනස තාක්ෂණික වශයෙන් අපි වෙනස් කරන්න උත්සාහ කරනවා. යම් මනෝභාවයන් අවදි කරගන්න උත්සාහ කරනවා. ඉතින් අන්න එතනදී අර ගුරුවරයෙකුගේ යම්කිසි මඟ පෙන්වීමක් තිබීම වැදගත් වෙන්නේ ඒ නිසයි. ඉතින් අර හොඳට සමබරව හිතන්න පුළුවන් කෙනෙකුට සමත භාවනා වුණත් සාංශාරිකවත් පුරුදු කරලා තියෙනවනම් අනතුරක් නොවි යම් දුරක් කරගෙන යන්න පුළුවන්. හැබැයි ඔය වගේ අර චින්තනයේ යම් යම් දෝෂයන්, ඉතින් දෝෂයන් තියෙනවා කියලා මේක ඔප්පු කරන්න විදියකුත් නැහැ නේ. එයා පිළිගන්නේත් නැහැ. අනිත් අයට වැටහෙන්නේත් නැහැ. කළාට පස්සේ තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. එහෙම හමුදුරනේ. ඔබ අන්තර බොහොම පිං පැහැදිලි කිරීමට. හරි. හොඳයි.